සම්බඤ්ඤතං පියං මයිහං කස්මාතියේ අදාසහං ජාමින් පන්නාදුනං දීතං මග්ගී දේවින් පතිම්බතං චජනානෝන චින්තේසින් බෝධියාවේම කාරමති සද්ධාන්ත පින්තුනි තුලෝපාක්ෂෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් දාන පාරමිතාවෙන් අවසන්පත් වූ ඥානපති කෙනෙක් ඒ කාලයේදී නෑ. ඒ සරුවඥන් වහන්සේගේ දාන පාරමිතාව ගැනයි මේ ගාථා දෙකෙන් කියෙන්නේ. කුමෝපාකවු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් අවුරුද්දක් කෙරෙන්නේ විසක් පුර පසළොස්වක් පොහොය දවසේදී විශාලාකා මහරහතන් වහන්සේ සමග කටුරාක්ක පුරනුවරට වැඩම කරවා නිගෝධ විදන පිළිගෙන ආසින් රුවන් සම්මලක් මවා නිර්මිත බුදුන් වහන්සේ මහා යමා මහ පෙරහැර ස්වාමින් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ආරාධනය කළේ විශිෂ්ට ධර්ම දේශනා ප්‍රාන්තයේ ඇතුළත් ගාථා දෙකක් මේ කියනවා එහිදී බුද්ධ වංශ දේශනාව අනාගත වංශ දේශනාව සහ චාරිත්‍රාපිටක දේශනාවද පැවැත්වුවා. මේ දේශනාව අවසානයේදී ආසුතුරා දැසු සිටිය දෙවියන් බ්‍රහ්මයන් අතරතේ කෝටි ලක්ෂයක් වෙනවා අරිහත්යෙන් ආවාම අනිවාර්යව සාක්ෂාත් කරනවා. අසම්පේය පිළිසේ සෝවාන් සකදාගාමි අනාගාමි කියන මාර්ග ඵලයට පත් වුණා. මල් ගන්න දැස්සා. ඒ මොහොතේදී මල්පත ඥාති කුල 80000ක්. ඒ පස්සේ ඥාති කුල 80000ක්. මුලින් කැපුව කෙසේ පදන්නේ බිම දිගා වෙලා. දෙවන් ස්වරණිය. ඒ ආචාර්ය දුතු අවස්ථාවේදී මොනතරම් සතුටක් සැලසුණා දුටුවන්ට ඇති වෙන්නේ නැද්ද? දැන් මේ දේශනාවේ සාධාරණයෙන් චර්යාපිටක දේශනාවට ඇතුළත් දාන පරමාර්ථ පාරමිතා සහ පරමාර්ථ පාරමිතා පිළිබඳ ආධාර 35ක් සඳහන් වෙලා තියෙනවා. එයින් දාන පරමාර්ථ පාරමිතා සම්බන්ධව බෝධිසත්ව චරිත 10ක් සඳහන් තියෙනවා. ඒ අටවෙනි එක විශේෂ දාන. එදිනෙන් දේ විශේෂ දාන දෙවරක් දේශනා කරලා තියෙනවා. චර්යාපිටක දේශනාවේ සංක්ෂේපයේ ඒ හැර මෙසුරු ගාව සවිස්තර ගාථා දානකින් යුක්තව දේශනා කරලා තියෙනවා. එදා මහපොල් වත්හන් පාරුණා. මාර්යනි යස්ස පුදුමාකාර විශේෂයෙන් සිද්ධ වුණා. දැන් මේ ගාථා දෙකේ තේරුමට අනුව ස්වර්ග නීලාවකේ පුණ්‍යානුමෝදනයේ කයින් එකන්පත් සිටින්නේ. තින්න තුනි මහා බෝධිසත්වයන් වහන්සේ සොලකාසන්ති පරිත ලක්ෂයක් ඇතුළත මනෝ ප්‍රේධාන වා ප්‍රේධාන පුරණ කාලෙහි පංගස්ස දොළොස් දහසක් සරුවක්ඥන් වහන්සේ දැකලා වැඳලා කනහලා පැවිදි වෙලා ධම් පින්කම් කරගෙන බුදුබාහතාගෙන ආවා. දීපංකර පාගමෝලයේදී මහා බෝසතාණන් වහන්සේ සුමේග පඬිතර කාන්දුවන් පෙරමුණු දොළොස් දහසක් වත්තු ගබඩාවල සහිත සීලම සම්පත් දුදීමන්ගේ අසරණ අනාථනාථාදී අප්‍රමාණ ජනතාවකට දන් දීලා වරකට දවස් හතක් ඇතුළතදී පංච අවිඥා සහිත අර්ථ සමාපත්ත උපදවාගෙන සමවස්සෝයෙන් වැඩි හිටියා. සමවස්සෝයෙන් වැඩි හිටිය නිසා එවකට භාග වූ දීපංකර සරුවඥයන් වහන්සේගේ පටිසන්ධි මංගල, උත්පත්ති මංගල, බුද්ධත්ව මංගල, ධම්මප්‍රත්‍යාපාතන මංගල අවස්ථාවන්දී මහා කෘතියේ කම්පන වීම ආදී උන්වහන්සේට දැනුනේ නැහැ. එක දවසක් උතුරු හිමවත් දේශේ ප්‍රාසීන් වඩිනකොට ගම්මානයක සෙනඟ සාර්ථකාරකදී බුදුන් කියන කේවා පාර ශාසන වදැක්කා. දිනක බෑ පාට දෙන්නේ ගුණ කියන්නේ කාටද මේ පාරසයන්නේ? සීල දිනා සීල විස්තර කියා පැවැත්තේ මේ බෝසතාණන් වහන්සේගේ සිට පුදුමාකාර ප්‍රීතියෙන් විනාඩිය. මට කොටසක් දෙන්න කියලා ඉල්ලගත්තා. මඩ වඳුරක් ලැබුණා. මේක පස් පුරෝමින් ඉන්නකොට තාස්වර්ගයක් ඉතිරි වෙද්දී ශාමලක්ෂ්‍යත් මහරහතන් වහන්සේ සමඟ ආත්පසින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වඩිනවා දැක්කා. ඒ මොහොතේ කල්පනා කළා දෙවොලින් පරිසකු නඩාරාවා ගෙනල්ලනේ ඉතිරි ටික පුරවන්නේද? නාම රෝපින් රුවන්වැලි ගෙනල්ලමේට පුරවන්නේද? ඒ සියල්ලට වඩා වටිනවා මගේ ජීවිතේ පූජා කරලා මේ මනවාදුලින් උද්දොඩ කරන්නේ. නාසයේදී දෙවරාගමේදී අඳුන් දිවිසම මාධ්‍යවත්ය එරුවා. ඒ මතුපිට මොණියන් අතට ගණි විහාරයට ඉසුදාව වැඳගෙන නියම ආරාධනා කළා. ස්වාමීන් වහන්සේ මගේ දෙමාපියන් විසින් මට හදලා දීලා තියෙනවා. නිරන් පදක් වැනි මගේ සිවුරේ ගෝහන්සේ ඇතුළු සංඝරත්නයට ඒ ගණ්ඩක් වශයෙන් මම පූජා කරනවා. කබල පියවරක් ගානේ නෙළුම් මල් පිටන සුළු ඒ සිරිපතුල මඩ මතේ මතවා සතුරුවරේ මගේ පිට මතේ සිරිපතුල කබා වර්ණසේක්වා මගේ ආත්භාව පූජාමේ කුසල ධර්මයේ මඩක් අනාගතේ ඔබ වහන්සේට මේ ලෝතුරා බුදුබව ලබන්නේ හේතු වේවා කියන වහන්සේ කතා ගොඩනගන්නේ කියලා. ඉතින් මේ සරුවක් යන වහන්සේ අනාගත සංගාණයෙන් දැක්වා මේ උදාරෝ ජටාභගලෝ උග්‍ර තපස්සති නෞසානන් වහන්සේ මත්වදානුකේ ලෝතුරා බුදුමෙවා කෙනෙක්ට ගතවදාලා සංඝ පිරිසේ මැද්දේ කෝටි ප්‍රකෝටි ගණන් ජනතාව සාදුකාර දෙත්ති අනාගත වාක්‍ය දේශනා කළා පස්සක ඉමන් තාපසං ජතුලං උද්දපාපනං අපරිමේගේ විතෝ කප්පේ අයං බුද්ධෝ භවිෂ්‍යති මේ ජටාභගලෝ උග්‍ර තපස්සක තවසාන ලෙස බලන්න අනාගතයේදී කල්ප අසංගාමිකෙන් පස්සේ කියන්නේ ශාරා සංකල්පලාසයෙන් පසුව මේ උත්තරයා මතු ලෞතුරා බුදු වෙනවා කියන එක දේශනා කළා. සියලු විස්තරකෙන්ගේ දේශනා කළ වෙලාවේ අහස පුරා දෙවි දේවතාවෝ මා වැඩිලේ. මේකට සංකාරණා කරුණාඥයන් වහන්සේ සමන්විතමා ඉදිරියෙන් කැඩුවා අනාගතයේ ලැබෙන බුද්ධත්වයට ගෞරව උතුම්ස. රාතන් වහන්සේලාද තමන්ගෙත පැවරුණු මල් එතන තැන්පත් කළා. දෙවියන් මිනිසයන්ද මල් පූජා කළා. බුදුරජාණන් වහන්සේ පාලාට වැඩියෙන් ගැසුව මේ උත්තරයන් වහන්සේ බාහිර පාරයන්ගේ දැනගත් මල් මාත්‍රි අනාගත බෝසතාණන් වහන්සේලා මේ බෝධිකාරක ධර්මයන් ආවර්ජනා කළා කුබේ නිවාස ඥාන මෙහෙවීම. ඒවනම් මේ මහා බෝසතාණන් වහන්සේට පෙනී ගිය අනාගත අතීත බෝසතාණන් වහන්සේලා විසින් පුරණලාතේ බෝධිසම්භාර ධර්මයන් අතුරින් පළමුවන්නේ දාන පාරමිතාවයි. විචිනන්තෝ තදා දක්ඛින් පතමන් දාන පාරමිතාවයි. උදකින් මනසේහි ආතේ විත විසේ විතං මෙසේ බුද්ධ කාර්යයන් ආවර්ජනා කරද්දී ඒ ගෝසතාණන් වහන්සේට ආභෝධනා පැහැදිලි වුණා ප්‍රඥාවට වැටුණා පූර්ව ගෝසතාණන් වහන්සේලා විසින් වඩලද බෝධි සම්භාර ධර්මයන් අතරින් පරමයෙන් පරිත්‍යාගය දාන පාරමිතාවයි. උනාසේක අනිෂ්ඨාන කරගත්තා කලගෙඩියක වතුර කියලා තියෙනවා මේ කලගෙඩිය මුලින්ම මොනවා බිලක්වත් ඉතිරිලා මේ සියල්ල වැగిරෙනවා වගේ මා සතු ආධ්‍යාත්මික බාහිර වස්තුන් විලක්වත් ආකාර කරවා මුගෙන මා පරික්ෂා කරමින් බෝධි සම්භාර පුරන්නේ මේ අධිෂ්ඨාන කරනකොට මහතෝ සංපාර වුණා. මේ වගේ දසපාරමිතාව ආවර්ජනා කරන ධර්මාරයක් හොර සංපාර වුණා. එදා පටන් මහා බෝසතාණන් වහන්සේ සාරාසංකේය කල්පලක්ෂේ පුරා පරිත්‍යාගල දාන වස්තුන් උපමා කරන ලෝකයේ වස්තුවක් නැහැ. සමන්ගේ බාහිර වස්තු පමණක් නෙමෙයි ආධ්‍යාත්මික වස්තු පවා පරිත්‍යාග කරලා අනන්තයි අපරිමාණයි. පූර්වාචාර්යන් වහන්සේලා කියනවා මහා පොළවේ පසුරාදා ලෝතර බුදුබා ප්‍රකාශ ශරීර මාසයේ දන් දීලා කියනවා. මහා සාගරයේ ජලයට වඩා ලෝතුරා බුදුබාපතා ලේදන් දීලා තියෙනවා. මහා නීල පර්වතයේ උසට වඩා උසුමකේ ඔරුණකර නියුක්තදන් දීලා තියෙනවා. දරුවන් දන් දුන්නේ ගන්නේ කුපලාන මහා නීල පර්වතයේ උසට වඩා උසුමකරන් දරුවන් දන් දීලා තියෙනවා. දෙසොන් දන් දීලා තියෙනවා. ඒ වගේම අහසේ කරකැට වලට වඩා වැඩි වෙනසේ බුදුබාපතාගේ නේත්‍ර දන් දීලා තියෙනවා. මේවා ගණන් වශයෙන් කරන්න බෑ ඒ තරම් අනන්ත වාදවල ආධ්‍යාත්මික වස්තු කරා දන් දීලා තියෙනවා. එවාගේම කෑම දීම ඇඳුම් පැළඳුම් දේ හේ පියාන වාහන ඇතුන් අතුන් ගව මිනිස්යන් දෙවිදස් කාන්තරුවන් ආදී වශයෙන් අන්නයට හිතවූ මිනිසු පරිත්‍යාග කළ වස්තුන්ට උපමා කරන්නේ මේ සත්වල උපමා වස්තුවක් නැති නෑ ඒ තරම් උන්වහන්සේ දාන පාරමිතා පුරාගෙන ආවා ඒ වන්තු මාර්ගාවේ මේ සිදු කළම අතීතමක් ගැනයි මේ ගාථා දෙකෙන් කියෙන්නේ. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ සක්කල් රජතුමාගේ ආරාධනෙන් මනුව පහළ වුණා ජේතුත්තරේ කියන නගරේ. ජේතුත්තරේ කියන අපේ සිංහලේ කියන ජයපුරාපුරේ කියන. මේ වාසයේ කියන සංඝයේ කියන මහරජතුමා. සිංහලේ කියන සඳමාරාජ්‍ය රෝධියේ. ඒ රජතුමා මේ අග්‍රමණ්‍ය සිකාර කුසුකී දේවින් වහන්සේ. එතුමිය සක්දව රජතුමාණන්ගේ අවසර පරිද්දෙන් තමයි මල්ලෝ පහළ වෙෂකී. මේ මහා දෝෂතාණන් වහන්සේ කුසපී දේවින් වාසේ කුසපී දුනිකා. එදාම පටන් මේ මෞතුණිය පිටක් පහළ වුණා ධම්මයක් පවත්තා. නිසා දිනපතා ලක්ෂයක් වැය කරමින් ධම්මයක් පවත්වා දුකී මගේ අසරණ අනාථයන්. දරුවා දසමාසයක් මා කුසියේ ලැබුණා. මෞතුමේක නැස්සියක් මඳුරේ පිටින තරම්වත් දුකක් වේදනාවක් නැතුව සෝයෙන් වාසය කළා. මෙතුමිය කෙනෙක්ට පහළවන නගරේ වී සංචාරය කරන්නේ. මේ හරියටම ගෝසතුන් වාසය උපදින්න තියෙන දවසේ. මහරජුළු මුළුහත් නගරේ සැරිසුමා සුදු පාට ඇඳුම් අඳුරාගත්තේ විශාල පෙරහැරක් සකස් කරලා සුදුම සුදු පාටේ සිනිකාරක දේවීන් වහන්සේ වඩාන දුවලා වීථි සංචාරය කරවමින් සිටියා. දෙලදීකේ පැමිණි වෙලාවේදී මෙතුමියට දැනුණා දරුව උපදින්න සූදානම් ඉන්න බව අමිතයන් නිකුම වටුපිට ඇදලා ආරක්ෂා සංවිධානය සැලසුවා. දරාන්කඩකින් දෙවක්ක් මින් කිසිදු වේදනාවක් මනට හෝ පුතුමාට නොමැතිව මේ දරුවා සුවසේ විදුණා. ධාර්මික විඤ්ඤාණක් වගේ පිරිසුදු උපන්නා. මේක පුදුම ආශ්චර්ය දෙයක්. මේ දරුවා ඒ මොහොතේදී ඒ නිහිරිපණින් කතා කළේ අම්මේ යමක් දන් දෙන්න තියනවාද කියන්නේ. ඒ මොහොතේදී මේ මෞතුණිය කැපුණා ප්‍රීතිය මොන කරන්ද? අමෘත අභිෂේකයක් ලැබී කරපු දුන්න සතුටක් ප්‍රීතියක් දැනුණා. මොහොතේ ඒ මොහොතේම සංකාම දහසක් තියෙන පසුම්බුවක් අතගාන ජීවිතේම මෙන්න දරුවෝ දන් දෙන්නේ සුදුසු වස්තුවකින් ගන්න කාරෝ පාන්නේ. මේ මෞතුණියගේ කටුණක් තිබුණා නැතේ නොකිය දන් දෙන කුටුක් ලැබේවාගේ ඒක හරියටම සිද්ධ වුණා මේ වාගේ උපන් මොහොතේ කතා කරන වාගේ තුනක් ගෝසක් කඩවල සඳහන් වේ එකක් තමයි මහවතුදු කුමාරයන් වහන්සේ උපන් දවසේ කතා කරන්නේ දෙවෙනි වාගේ මේ කුමාරයන් වහන්සේ උපන් දින කතා කරලා තුන්වෙනි වාගේ තමයි සිද්ධාර්ථ කුමාරෝ කද කතා කරන අවස්ථාව ඒක විශේෂ අවස්ථා තුනක් ඉතින් මේ දරුවා වඩාගෙන මාළිගාවට ගියේ. ඒ වත්තරේට එක දවසේ උපන්නේ කුමරුවන් 60000ක් සිටිය කොම් රජවාසයට ගෙන්නගෙන මේ කුමාරයන් වහන්සේගේ පිරිවර ඇටියට සෑම දිනායකින් හදාගත්තා. මේ දරුවා දෙවනිමේතේ උපන් නිසා මාගේ පෙළපතේ නමක් නොදුනා. නිස්සමයේ උපන් නිසා විස්සම් දෙකේ නාමයෙන් උනාසේ උපදී අවුරුදු දෙකක් යන කෙටි කාලය තුළදී නව භාගයක්ම ලක්ෂය ලක්ෂය ගණනා පළදලා කිරීම වරුදු දුන්නා. ඒ කරන් පරිත්‍යාගශීලී උතුණි. වාස ආටයේදී උන්වහන්සේ නිදන ආසනේ පත්ගත පරියන්යෙන් වාඩි වෙන යෝගාවර්ධනාවක්. කනුකෙලි මගේ මස් ඉඳගෙන ආව මම ලෝකුරා බුදුබව කතා මාත් දන් දෙනවා. කැමති කෙනෙක් ලේන් ළඟනාව ලෝකුඩා බුදුබා ප්‍රකාරණ ලේ දන් දෙනවා. කැමති කෙනෙක් ඇස් ළඟනාව ලෝකුඩා බුදුබා ප්‍රකාරණ දන් දෙනවා. කැමති කෙනෙක් ඉසේ ළඟනාව ලෝකුඩා බුදුබා ප්‍රකාරණ ඉස දන් දෙනවා. කැමති කෙනෙක් ජීවිතය ළඟනාව මගේ ජීවිතේ මම පරිත්‍යාග කරනවා. මේ වාගේ දහස් වරක් විතරකොට මහා පොළොවට දාන්න බැරුණා මේ චේතනාව. ස්වාමීනි වහන්සේට නම් ඒ ආත්ම පරිත්‍යාගය කරන්න පුළුවන් කියන සාක්ෂියන වගේ මහා පොළොව දුක්ඛම්පා වන ආර්ශාලය නියත. මේක තමයි ආධ්‍යාත්මික ගාම වස්තු පරිත්‍යාග අදිෂ්ඨානය. නාසු වාසු දාසේ එනකොට සර්ව සම්පත්තියෙන් පරිපූර්ණ වූ ආභව පරිණා දේ සම්ප්‍රත් ඇතිව දුක්ඛන් මනවඩන ප්‍රියන්තර ශරීර සම්පත් ඇතිව සෑම දෙයකින්ම දැනුගත්කම් ඇතිව ඉතා වාසනාවන්ත තත්ත්වයකටපත් වුණා. උන්වහන්සේ උපදින දවසේදීම උපෝසත කුණේ අත් කඩේ කැටි ගන්නා පින්නක් ගෙනල්ලා මේ අත්හාරේ කරුවා. ඒ අත සුදුම සුදු පාටින් යුක්ත නිසා පණ්ඩල කියලා නම තැබුවා. මේ අත තමයි පසු කාලයක අත් වාහනේ ඇටේට මංගලයට ඇටේට පරිභෝග කරන්න යෙදුණා. මේ අත කණකින් යන්න පුළුවන්. මේ ආකාර ආකාරයෙන් වස්තුවන්ද පුළුවන්. ඒ වගේ පුදුම ආශ්‍රයයන් හස්තිරාදී. බෝසතාණන් වහන්සේගේ සර්ව සංකල්ප දුතු ඥානන් වහන්සේ වර්ෂ 10 විවාහය කරනවා. කාර්යයකට පසු දිනේ සිට නගර වාසල් කළ අතරේ නගර මැද්දේ කඩුව අතර අභියචර දර්ශල් පයක් හදලා දිනපතා 6 ලක්ෂය ගැනීම නැකරමින් දුකින් නැවී අසරණයන්ට දම්පින් කරලා අදන් ගැට පැවැත්තුවා. සෑම පොලක් දවසක බෝසතුන් වහන්සේම ඒ ඥාන ශාලාවට යමින් පළමු ධර්මයන්ද පරිත්‍යාග කරන්න උන්වහන්සේ පුරුදු වෙලා සිටියා. එක දවසක් මෙහෙම නැගුණු දිශාවේ තියෙන ලස්සනට ගිහිලා දාන බෙදලා දකුණු දිශාවට හදනකොට කලින් වටින් ආපු බාහම අතගෙන ජයදෝසා කරලා උන්වහන්සේ දීපුති කළා. බෝසතුන් වහන්සේ කල්පනා කළා මේ අතෝ බුදුරජාණන් වහන්සේ කවයි දෙන්නේ බොහොම ශක්තියක් ඉල්ලගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා හිතාගෙන දුමට බෑලා මොනවද ඔයගොල්ලෝ නවත්තේ. ඉවදේයන් මාසතු කලින්දුරක් ඉඳලානේ වර්ෂාවන ඇතුළු කලින්දුරාටේ ගුරු පිටින් දෙලෙනවා. ගුවන්කෙනි අපාරවල වර්ෂවල ඇත්‍රාජා වදා ගන්න කියලා. ගොතුතුන් වාසේ කියවම දෙහත්ින් වෙන නදී මස්කින් වෙන දේන් වෙන ඇත්‍රාජා මෙන්නේ කියලා එකාපිට මෙහෙම හිතලා මේ අකාරණේ යම්කා කලබලලා කියලා ඔක්කොම තියෙන බව කියලා ගලලා හරියට ජීවිතයක් වැනි ලස්සන හොඳවල අතිංගල්ලගෙන නම් තෙන්දී කරවලමින් ආරාධනා කළා. සතක් වටින ආකාශචාරේ අකලවනි වර්ෂණය මේ මහා පුණ්‍යවන්තක විරාජය මම ආදගන්නවා. මේ අක්‍රාමයට වඩා මට ලෞතුර බුදුබා ප්‍රිය මනාපයි. මේ අක්‍රාමයා පරිත්‍යාග කිරීමේ කුසල බලයෙන් මතානාගතේදී සියලු සත්‍යයන් ආනිවන් සුවයට පමුණවන්නට ලෝතුරා බුදුබලම ලැබේවා කියලා තැන් අදලා ගන්නවා. මා පොළොව කම්පා වුණා. මේ වාගේ තුමු ආශ්‍රය දාන්න. නාසේ දන් දීම නිසා රතා දන් දීම නිසා රතවැසියන් දේවාවිෂ්ඨයෙන් දෙක්ුණා. උදාසයේදී නාසයේ පින්කම ආවර්ජනා කරමින් මාර්ගාවේ ඉන්න විට නගරයේදී ලක්ෂ සංඛ්‍යාත පිළිසක් කඩමාලිගා වට කරගෙන ඇවිල්ලා මහා මහාගාන්ධි වර්ග පැමිණිලි කරා වෙනතුන් දවසක් දුන්නත් කමක් නැහැ. ඇයි මේ යට දන් දුන්නේ? මේ පමණේ කුමා දන් දෙන්නේ? මේ දේශාන්තික කුමාරයන් වහන්සේ රටේ හිටියොත් අපවත් යම්කිසි ආක්ෂේපකාරී දෙන්න පුළුවන්. ඉස්ලාමයේ දේශාන්තික රාජ කුමාරයන් වහන්සේ වහාම රාජකීය කියලා කියලා උද්ඝෝෂණය කළා. මාතලතාවගේ උද්ඝෝෂණය අධිකතමින් පියවර්ධන උපාසනා කරලා මේ අත්යන් ගාමනයට ගෙන්න ගන්න ඕනේ කියලා හිතාගෙන තමයි පුතුන්වන් වහන්සේට මේ පණිවිඩය යවන්නේ කියන කටි. මේ අනුපියා කප්පා කියන අනුපියා ගෝතතුන් වහන්සේ වෙත ගිහින් නැසේ මේ ධර්මයේ දිව ආරාධනා කරමින් ඉතේ සෝමනසේ නිදිමින් ඉන්නකොට ගිහින් ගලවන්න. අනන්දගත්තා. ස්වාමීන් වහන්සේ අඳන්නේ නැති කියන්නේ මොකද කියන්නේ? අනේ ස්වාමීන් වහන්සේ ආවරණසේක්වා වහන්සේ අරියකා දන් දුන්නේ කියලා කටයුතු දෙපිලා ඉතිම ආරම්භ නියම කළා වන්තගිරිය හේතුව දෙකට අත්ෙන්දා කියන්නේ සාදු සාදු සාදු මාතේක නුගාභය මගේ හිතේ ඇතුළ ධම් පින්කම් කරන්නේ මේ මගනේ මට අවසර නැත්නම් වන්තගිරිය කියලා තවක්කාන් කරන්නේ මට ලොකු ලාභයක් මගේ පියාණන් වහන්සේට කියන්නේ හෙට නෙමෙයි මම අනිද්දා පිටක් වෙනනම් නගරවාසීයන්ට මා කීය ප්‍රමාදසක් වේදා සමාවෙත්වා එවැනි වුණාට කුසල් සීල ගුණ අනුමෝදන් වේවා කියලා ආපසු පණිවිඩය ඇවිල්ලා. ගෝසතුන් වහන්සේ මාත්‍රි දේවීන්ගේ මාළිගාට කරෝ ලැබීවා දෙවියනි තමාගේ දෙමව්පියන්ගෙන් යම් ගායාද වස්තුවක් ලැබෙන ඇතිනේ ඒවා හෙට නිදාන කරන්නයි කිව්වා. ඒතකොට දේවීන් වහන්සේ ඇහුවා. ස්වාමීනි දන් දෙනවා දන් දෙනවා කියන වචනේ කියන වාසිකයෙන් මොකද මේ සංසත් කරනවා කියන්නේ? දෙව්මින් වාස තන්පත් කරනවා කියන දන් දීම තමයි. දන් දීම තමයි කන්පත්යෙන් ආනිදාංගත් වෙනවා කියන්නේ. මම මේක සත්‍ය සමග දානයක් දෙනවා. ඒකට ඕනේ දාන ආදවක් කොහොමද දෙන්නේ? සාදු සාදු ස්වාමීන් ඔක්කොම පරිත්‍යාසන්නා කියලා ඒක නියම ලැබෙන දෙමෝපියන්ගෙන් ලැබෙන දායාදයක් ඔක්කොම දන් දෙනවා. බෝසතුන් වහන්සේ. ඒ වුණානේ අපදාසලට අනිත්‍යවන්නේ කියවා මේ මේ දේවල් රැස් කරන්න දාන වස්තු. අතුම් මාත්‍රියයි. අස්යන් මාත්‍රියයි. තිරදෙනුන් අක්ඛේයයි, රට අක්ඛේයයි, රාගයෙන් 16න් අක්ඛේයයි, 16න් අක්ඛේයයි, සංඥාවන් අක්ඛේයයි. මේ අක්ඛේය අක්ඛේයෙන් වක්ක සංඝාය අතකො කෑම බීම ඇඳුම් පළඳුම් දෙහි එහෙ ආදී හැම දෙයකින්ම පිළි ඉතිරි යන ඇතුළු දාලා ප්‍රයස් කළා. ගුරුවන්ගේම රකින්න ප්‍රසිද්ධ කරලා පසුදාමුදේ පාන්දරේ පානකොටම ගන්දේට පටන් ගත්තා. දහස් ගණන් දස දහස් ගණන් සේනාව ගලන කඩි එමින් මේ වස්තු සම්භාරය ගෙන ගියා. හන්දේ මෙරි බැසයන් තුල මේ දාන සංවිධානයේම කටයුතු යෙදී සිටියා. දාන අවස්ථාවේ යොන්වාසේ හිතේ ප්‍රාර්ථනාවක් කළා මේ සාවිශාල අසුර ජනතාවට පිටකෝ පිණිසේ මේ විකාර වස්තු සංභාරයක් දන් දීමේ කුසල බලය මට අනාගතයේදී ලෝකුරා දුරුවා පිණිස හේතු වේවා කියලා අධිෂ්ඨාන කරනකොට මහ පොළොව සංකාරුණා. ඉදාන්දේ නගරේ දේවීන් වෙත ගියා. ගිහින් කියලා දේවීන් මහන්සේ ඇයි අපා ගම්දිය නිසා රට සුපිට වෙලා මගේ පිය රාජ්‍යවරුන් වහන්සේගෙන් මට ආහාරයක් ලැබුණා වංකගලිය කියන්නේ. ඒ වංකගලිය බොහොම දුෂ්කර තැන. එනිසා මේ දරු දෙන්නා බලාගෙන ඔබ මේ මාළිගාව යහතින් නින්ද මම ඒකෝදේ පාරවල පිටත් වෙනවා. මාගේ දේවී කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ නතුව මම ජීවත් වෙන්නේ නැහැ. මම ජීවත් මම නතුව ගරු ජීවත් වෙන්නේ නැහැ. මේ මහා නගරේ පරිසර විදුලාට වඩා ඔබ වහන්සේ වැඩින්නාලා මාර්ගදේශයේ පලාපල වනමුල් නලාගෙන එක් ඔබ වහන්සේ උපස්ථාන කරමින් පින් කරගන්නගෙන ක්‍රමතුලක ලාභයක් ඔබ වහන්සේ ශ්‍රමම් පිටත් වෙනවා ඊළඟට මා කියන්නේ පතුරුවන්නේ ජීන් පියාණන් වහන්සේට වදලා සමුගතාගෙන දවස යන්නේ පියාණන් වහන්සේ ඥානවේදී ඉතේ පියාගත්තේ රටේ කියන ලවා මගේ නගමීමේ ඉසේ දිනාවා මෑණියන් වහන්සේ මේ පතුල් වදලා සමුදානකොට මෑණියන් අඳ අරගෙන දුන්නා. ඒ වෙලාවේ බුදුසසුන් වහන්සේ මෑණියන් දීක සනසලා පසුදා උදේ පාන්දර සූදානම් වුණා ගාන්නා. සූදානම් වුණා නේරපත් මව කියන්නේ දෙපතුල් වලේ විදිය. ඒ වෙලාවේ මාත්‍රී දේවුන් වහන්සේ දරු දෙවුනත් එක්ක ඉක්මනින්ම වාහනේ නැන්නේ. ඉතින් අන්තිමේදී මේ අතරින් ගාන්නම් යාමයේ නැමී යනකොට මෑණියන් වහන්සේ ගැල් 1000ක් දානත්යේ වාගේ කුසල ආශේ අනයන්තනදී යම් යම් ඉල්ලගෙන යන දන් දෙක්වා කියලා ගැල් 10කට දානවා දුෝවේ. නගරේ පිරුණන්නේ මාත්‍යෙන් මේ ශ්‍රාවකව දන් දුන්නා. අල්ලා අල්ලා අනිවාර්යයෙන්ම අවසානයේදී බෝසතුන් වහන්සේ නගරේ දිහා කැලේ බලලා මේ තරම් ශාස්ත්‍රීය වූ වගේ මොහොතේ වුණේ මට ලැබුණා වූ මේ රාජධානියේ මම අද පරිත්‍යාග කරනවා. මේ වාගේ පරිත්‍යාගය මතංගනතේ මුලපුරා බුදුබාරණස වේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. ඒකයි මහකොළෝ සම්පාරු. ඊළඟට වාසේ දැන් මේ වාන වාහනේ යන අවස්ථාවේදී තවත් බ්‍රාහ්මණයෝ දෙන්නේ දුරන දුරන ඇවිල්ලා අනේ අපිට මේ අස්වැන් දෙන්න දෙන්නයි කියලා. අස්වැන් දෙන්න දුන්නා. ඒතකොට දේවතාවෝ දෙන්නේ අස්වැන් අපේ කරගෙන මුවන් වෙන්නේ නැහැ. බොසුන් වහන්සේ දැනගත්තා මේ කවුද කියලා. ඊළඟ තරක් එකක් දුර යනකොට මේ රතිය කරගෙන පිළිගත්තා. ඒ රතියක් දුන්න දැකලා. දැන් ඉතින් පාගමන ඉන්නේ. අද දේමුකාරෝ මේ 33000ක් මානෙ කියනවා කේතිය රටට පාර දෙකක් කරලා දුන්නා. පාර දෙකක් කරමින් යන කොට අසුකුලා සුළු වලාකුලා වෙන දුන්නා. පාර දෙකක් තේ දක්ෂුනේ ගෙඩිය දිනවලදී තියෙනවා. මේ ගල්ලෙන් අම්මයන්ගේ ප්‍රාර්ථනා කරන ආකාරය ගෙඩියගන් දෙන්නේ කියනකොට බුදුරජාණන් වහන්සේ අප දික් කරනවා. අප දික් කරන ගමන් මේ අපි ඉදිරි ප්‍රාර්ථනාවට ළඟට එනවානේ. මේක දැකලා මාත්‍රියේ විශ්වාසකාරකෝ. එනේ එනේ අධ්‍යයනට නැතේ නොකිය අප දිගාර ගන්තුන් නැතිනේ පණිමය. මේ ජීවිතයේම දක්න ලැබෙන නේද කියලා දාන පාර විචාරණෝදාවී වශයෙන් සාදුකාරකෝ. මේ බොහෝම ප්‍රේමනාප සුබ ගමනක්ය. හන්දවිට බෑයන් දෙසල ජීවිතයේ රටේ නගරයේ පිටතේ අම්බලවලට සමීප වෙනවා. අම්බලමේ ස්වාමීලා ගෙනා මරණ කොට මාත්‍රි දේවී අනුනත්යන් දෙන්නේ කෙටිය. ඉතින් මේක දැකලා මහරජුරුවන් ස්වයං මාත්‍රි දේවීගෙන් පියාණන් වහන්සේ මේක දැනුතු. ඒගොල්ලෝ බොහෝම කම්පාණින් ඇවිල්ලා හඳා රැළපෙනවා මේ සියලු දෙනා උපස්ථාන ක්‍රම නගරයට ඇතුල් වෙන්නේ. ඇතුල්ුනේ නැහැ. කාර්යභාර ගන්න ප්‍රමාණයක් නැහැ. ඉවා මගේ ඥානන් වහන්සේගේ අනිම මම යන්නේ වන්තකේට මට පාරමහණක් කියලා දෙනවා. පස්සේ මේ රටවැසි එකතු වෙනා පහළ සුදුලක් වහනේ පාර සුදු කරගන්න. තා පහළ සුදුලක් යන්නේ තියෙන ඈත කැලේ. ඉතින් පාර යන සියලු උත්තරේ පාදා දුන්නා. ඒ සුදු කරපු පහළ සුදුලක් වහනේ කෙළවර කේතු පුත්‍රය කියලා මොර කවියෙක් කිව්වා ගෝසතුන් වහන්සේට යම් සතුරු කුජිනේකාව වළක්වනු පිණිස මේ දේට ආරක්ෂා සම්මුදාන සැලසලා ගෝසතුන් වහන්සේ අතුරු පිණිස යවුවා ගෝසතුන් වහන්සේ අතුරු පිණිස යන්නේ වනාන්තරයේ කවත් කොයි විලාමකදීවත් නපුරු සතෙක් දකින්න දෙන්නේ නැහැ ඕම් නපුරු සතුන් ඉන්න වනාන්තරයක් වුණා නපුරු සතෙක් දකින්නේ නැහැ ඉතින් ගාන්තලාවල ගෙවන් අරිනවා ගල්පනාවල ගෙවන් අරිනවා ඒ වගේම පෑන් පාස් වෙනවා. පළතුරුලාගම ගන්න දෙනවා. මේක බොහෝම ප්‍රේමනාප ගන්නකින් කිය. ඒන ලකුණු අනුව දැනගත්ත මේ තමයි වංකදීලේ කියලා සතරක් තොක්නක් කියන ඒ සමීපයේ තමයි වංකදීලේ. පාගමනේ යන්නේ පියවර සතරක් මාර්ගයක් තියෙනවා. දෝෂකුණ වාසක මාමයෙන් කියලා බලන්න මොනින්දේ කියලා අනිත් තුනාවත්ලා යනකොට මෙන්න ලැබෙන ආසන කොට කියන කෙලෙස. එතන ඒවත් තුන්නා නාම කෝවල කරුණෙන් නම් මේසියා ලකපයි කියේ. මේ ගෝසතුන් වහන්සේ කිවීමයි. අන්තිමේදී ගෝසතුන් වහන්සේ තමන්ට සුදුසු කුටිය තෝරාගෙන එතෙන් නැතුල්ගෙන කාගෙදී අඳුන් මාරු කරලා තව කෙස් ගත්තා. තාපසයන්ගෙන් නැගගෙන එළිමහානිය ගල්ලාසනයේ වාඩි වුණා. දෙවන ගැටේ නිසා මාද්‍රී දේවිය දරු දෙන්නත් එක්ක ඒ පාරම ගියා. යන ප්‍රජාපති ගෝසතුන් වහන්සේ බ්‍රහ්ම විලාසයේ මාර්ගලෙන්නේ ඒ වෙලාවේදී මෙතුමියට ඇති වුණා පුදුම සංවේගයක්. ජීවන වැඩවතුන අනේ ස්වාමීන් වහන්සේ සාත්‍ය දේවීන්ගේ විලාසයෙන් දඩලමින් වැඩිමිනරන්නේ කවුරුත් ගත්තේ මාගේ කම්පනිය. නම් ස්වාමීන් වහන්සේ දැන් මට දෙන්නේ බ්‍රහ්මරාජේ වා. සාදු සාදු ස්වාමීන් මටත් අවසරයි මාත් මේ වගේ කවුරුත් ගන්නවා කියලා. තමන් දෙන්නේ කුටියට ගිහිල්ලා අඳුන් කළ දුමාරු කරලා කවුරුත් ගත්තා. දරු දෙන්නට ඒ වගේ කවුස්ලස් ඇටි ඇටියට ඇඳෙව්වා. දැන් එතුමිය ඇවිල්ලා ගඩලා කිව්වා ස්වාමීනි, ගොස් යම් කලක් මේ වළංකේ වැඩින් වාසයේ නම් මලු කෙස්පන් නැවැදීම, දරපාලා නිදැවීම, වතුර කරා බැංකලා බැවීම, වන්මුල් පලාපල නිලාගෙන ඒ වාසි සියලු වතාවක් මට වාරයි. මම ආත්මපදයෙන් පිට යන විට මේ දරුකම් වහන්සේට බාරයි. සාදු සාදු දේවයන් එසේ මෙලේවා හැබැයි දැන් අපි සියල්ලම කැරෙන්නේ. නිසා දෙලාවේ නිසා අරේනාල මන්නේ කුටේ කැතුම් නොවිය කියලා පොරොන්දු කරගත්තා. එසේ ස්වාමීන් වහන්සේ විශ්වාගම එදා පටන් හත් මාසයක් මේ ස්ථානයේ කවුරුදාන් දෙන්නේ. බෝසතුන් වහන්සේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ධ්‍යාන ලැබුවා. මේ දරුගෙන් මා බෝසතුන් වහන්සේ අතර ක්‍රීඩා කරමින් ඉතර හැසිරෙනවා. උදේ පාන්දර මේ දරුගෙන් අතර පවලා පොවලා පළතුරු පවලා පොවලා සඳහා තමයි මෙතුමිය යන්නේ පළවෙනි යන්නේ. ඉතින් යාම සමාජයේ ආශ්‍රයෙන් වයින්නේ. එක්කක් යවුලක් රසක් කරගෙන ගිහිල්ලා අවශ්‍ය දේවල් සොයාගෙන තමයි දවස් හතර දිනකට මෙලෙසම දේවල් සොයාගෙන තමයි එන්නේ. එනකොට ලැබුම් වල කඩාන එනවා. තවත් තවත් දේවල් අරගෙන දරුවෝ දුහුන ජීවිත ඉල්ල ගන්නවා කියන්නේ. මේ මුන්නා කරකදී මාස හතක් ගත වුණා. ගෝසතුන් මහත්මිය පිටක් පහළ වුණා. බොහෝ කලකින් කල්යාණ මිත්‍රයෝ කාර්යයන් මගෙන් ධනක් පින්නගෙන මට දැන් දෙන්න දාන වස්තු වශයෙන් කිසිවක් නැහැ. දරු දෙන්න නම් ඉන්න. දරු දෙන්න ළඟාවක් ඒ මං ගන්න දුන්නා කියලා හිතා ගන්න. ඔය වෙනකොට පණිගුණාකේ දුන්නේ කියන ගම්මානේ උප්ප යොමුක කියන බ්‍රාහ්මණයේ කලන්නේ දිනකේ බලවත් යොමු කිරීම නිසා දාස දාසින් දෙන්නේ සොයාගෙන ජයතුලාපුරේ ආවා බෝසතුන් වහන්සේ දැකලා දාස දාසින් දෙන්නේ කියලා කියන්නේ. ඉතින් දැන් මේ සෙනගොඩේ රට කියන්නේ මෙතනට කියලා ආරම්භය. පළවෙනි. නමුත් දේවාලෝෂයෙන් මේ එතුමා මේ ගෝසුතුන් වහන්සේගේ පෙරසට යුණා. පාරක් ඒ විදිහට මෙතුමාට දැනෙන්න වුණා. ඉතින් අපරදේ හරියටම අර කේතු පුත්‍ර කියන මුරකරුවා සම්පූර්ණ ඔහු බල්ලන් ලවා විනාක් මේ මරවන්න ඔසි ගන්නවා. නමුත් ඒ වෙලාව ගහකට නැගිලා කිව්වා අනේ මම මෙතනදී මහරජුන්ගේ නියමී මේ ගෝසකාණන් වහන්සේ ආපහු එක්කෝගෙන යන්නේ. අනේ මගේ මේ අවස්ථාව උපකාර වෙන්නයි කියලා මේක පුත්‍රයාට මොහොතකට වෙලා දුකට දක්වාගෙන ඔක කැරම් දීමක් කියලා පාඩක් කියන දරුවෝ. ඒ අනුකොට කියමු අක්ෂෝක කියන තාපසයන් වහන්සේලා කියන විපුල කියන කඳුරැටිය. මේ කඳුරැටිය තාපසයන් වහන්සේලා නෙකියා. උන්වහන්සේලාට කියන බොරුවක් කියුවා මේ විශ්වාන්තර රජුන්වන්ට කුමාර කාලේ උඩ වතුර ගැන්නේ මමයි. බොහෝ කලකින් දැක්කේ නැති නිසා මේ දකින්දා මට පාර කියලා දෙයි. ඉතින් වචිත කාර්යයන් වහන්සේ පාර කියලා දුන්නා. ඒ තුනත්තාගේ සාත්‍රිකානේ දහක්යට ඉඳලා අසුදා උදෑසන යන්න බලාපොරොත්තු දෙවනි මහන්සිය උදේ පළතුරු යන යන වෙලාව සංසාගෙන ඊට පසුව යාළුකේ කියලා හිතාගෙන ගාවිලා ගියා. ඒ මහන්සිය අරියම් කාණේ මේ මාත්‍රේ දෙවියන් වහන්සේන කුරුසින් යන්නේ. සතුපාට ඇති සතුපාට අඳුන් දරාගත්තේ බොහොම භයානක යක්ෂයෙක් ඇවිල්ලා හඬව හඬවාම පොඩි වස්තුව ගලවාගත්තා නේ දෙක ගලවාගත්තා මේ යක්ෂයා. මේකේ සිහිනේ දුක කෙනින් යතුමිය අවදි වුණා. උදේ පාන්දර ගෝලතුන් වහන්සේනේ කුටියෙන් දෙවලට ආපුවා. උන්වහන්සේ කියන්නේ අවේනාම කොට ආවේ. අනේ ස්වාමීන් වහන්සේ සමානසේ ප්‍රමාද විහිුණු නතු නිවියක් වෙනවා. මෙන්න මේකයි කියන්නේ කියලා කිව්වහම උන්වහන්සේ තේරුම් ගන්න ඕනදු ආම කර දෙන්න ඉන්න පිළිගන්නවා. නමුත් ඒ කාලවන්නේ උන්වහන්සේ කියන්නේ දෙවිඳාට භාගෙන් දෙපා. දවස් 20 වෙනස මාසෙලා දෙහෙත් වේලා. ශරීරයේ දොස් කොටේ කොහොම සීල දෙනවා. ඒ නිසා ගණන් ගන්න එපා කිව්වා. නමුත් මුතුන්ගේ හිතේ තමන්ට නිතර නිතර මේක දඬුවම් දෙනවා කියන කම්පාවක් ඇති කරනවා. දරුවෙන්ට කියනවා අනේ දරුවනේ දුක සිහිනේ වුණා කුලේ අද පියාණන් වහන්සේගෙන් යට කොහොමවත් ගන්න එපා. මම ඉන්නකොට බොහොම පරිස්සමෙන් කියලා අඳාරලි පිනා දරුවන් කලේසෙව්වා. නමුත් එතුමිය වෙනදා වගේ නෙමෙයි. කල්පනාවෙන් යුක්තියුක්ත වෙනවා. එතුමිය වැඩ නමස්කාර කරලා තුන්සරයක්ම බෝසතුන් වහන්සේ අනේ ස්වාමීන් වහන්සේ දරු දෙන්න ගන්නවා ඒ අප්‍රමාදයෙන් සිහිනුවමින් බලා ගන්න කියලා මෙතුමියක් එක්කයි තසයි කුඩයයි අරගෙන හිටපුවා. එදා වෙනදා වගේ නෙමෙයි. අස් දෙක භ්‍රමණය වෙනවා. අඳුර වෙනවා. යටිගැටි ගස්තුන දෙටි වෙනවා. යටි තියෙන ගස්තුන දෙටි නොපෙනී යනවා. යවුලාකින් වැටෙන, දෙක්කාකින් වැටෙන මේකම අසුර ගමනක්. එතුමිය නැවත නැවත ඉතින් අනේ මන්ද තුතිනේ තමයි මට මේ පරිවිතාවක දෙන්නේ අද නම් ලොකෝම අසුබ ගමනක් මං යන්නේ කියලා හිතේ කම්පාවෙන් තමයි ගියේ. එදා ඈතටම යවුණා. ඈතටම යවලා හන්දාවේ නිකම් ඉඳ ලැබුණේ. හන්දාවල ඉඳගෙන සිංහයේ ව්‍යාප්තේ කොටියේ පාරවල. මේ තමයි දේවතාවුන් නිමි. මෙතුමියගේ ගමන ප්‍රමාණ කරන්නේ. එතුමිය වැඳුණු කුටි වනේ ධර්මයේ මම කටුන්ට ආරම්භනේ දෙවියන් කෙනෙක්ගේ සොතෙනි අනේ මට යන්න දෙන්නේ මේ මහා ගෝතමතුන් වහන්සේ කෙනෙකුගේ දාසියක් මම මට යන්න දෙන්නේ මේ පිළිය කායාතනා කළ දැරුණා ඉරගහනකින් අඳුරෝගිලා අදපාණි තමයි එන්න දැරුණා හැබැයි ඔය අතර තුරු දේවාලේ කුදුන දේවාලේ ඉන්නේ තැන්න පෙන්නා පොළොව පම්පාවක් වුණා මල්ලේ යස්සක් වොන් යස්සා දේවතාවගේ ශාරුකාදාන යනවා මේ වාගේ කුදුන දේවාල යනවා එතකොට එතන ඉතුරු අනේ අපේ බෝසතුන් වහන්සේ ධර්මයෙන් අදන් දුන්නාරින් දෙකේ මාත් දෙන්නේ. ඔය තමයි තමයි උදේවරුේ මේ ජූනික බ්‍රාහ්මණයා ජයතු භව මහරජා කියනවා. එයින් පියාණන් කියනවා ගෝල ගෝල හරිදලායි. ඒ කුමාරසලායි මගේ ගෙදර ආවටය කරගන්නේ කෙනෙක් දරු මේ දාස දාස කෙනෙක් නේ. ගෝවාසේ මතු ලෝකුරා බුදුබණ ලබන උත්තරේ මේ ධර්ම දෙන්නලට දන් දෙන්න බෑ කියලා ගන්නවා. මුලින්ම ගෝසතුන්වාස කියුවා මේ කියනවා ශිෂ්‍යයන් මේ පළතුරු තියෙන අනුභව කරලා වාඩි වෙන්න. ධර්මයෙන් ඔයවා කියන ඉදිරියේ ගිහින් ආකාර කරලා පිළිගන්න. නමුත් මේ තැනක පරාබානුවට ධර්මයෙන් අභිය කොටස්. මේ තැනක කියුවා දෙමින් ආත්‍යයෙන් දෙවියෝ ධර්මයෙන් ලැබෙන එකක් නෑ. නිසා මම දැන් යන්නම් දෙවනම් දෙන්නේ. දොස්තුන් වහන්සේ කියවනේ මෑණියන් වහන්සේ ඇවිල්ලා දරුවන්ට කවලතෝල වුණාන් පස්සේ කියන්නේ කියලා ඒක තමයි මෙතුමා අනුකිනේ. පස්සේ දරු දෙන්නට මේක ඇවිල්ලා පීසියකට පැනගියා. මේ වගේ යමෙකුට අපි දෙවි ලෝකයේ. යෙන් තනක තනක හැංගෙනකොට මේ ඉදිරින් ඉන්නවා කියලා. අන්තිමේ දෙන්න පතුකා කරගෙන කොකුලකට යන පරවතා වතුරේ ගිහිලා හැංගිලා ඉන්නේ. දෙන්නට දෙන්න නොකියන්නේ. ඔය අපේ ජීවිත ප්‍රාප්තියක් කියනවා ස්වාමීන් වහන්සේ කපටිකුණා කළා නේද? දරුවෙන් හැංගුවා නේද? ගෝතතුන් වහන්සේ නැගිටලා දරු දෙන්නා ගිය අඩුපාඩු දෙකේ සොයනවා. සොයන සොයන අඩුපාඩු දෙකෙන් ගිහින් කොටුනටම ගියා. ගිහින් උන්වහන්සේ කුණ්ඩෝකේ පිළිගොන මෛත්‍රී. දරු දෙන්නා කියන කතා කළා. කොටා ජානි කුමාරයන් කියන. මේ උපසම්මනේදී ශික්ෂාකාමීන්ගෙන් අරසංකර වෙන පැතුම ඇති මාතින් ඇති යාගේ කුමාරයෙක් වටිනින් ගොඩෝන ඇයින පියාණන් වහන්සේගේ දකුණු පාය අල්ලාගෙන වැඩම නඩන්නේ දරුණු නැගියේ කොහෙද කියලා පියාණන් වහන්සේ දෙන්න මෝහ පොළවගේ යනවා අදිවුවා නම්ගේ සංගලයක් කොටයක් එලගාමී ගෝතමුන් වහන්සේ මෛත්‍රී බණ යොමු කළා දරුවාට කතා කළා වියනේ කුකුලිනා වෙන්නේ එක බඳින්නේ දරුවා ගොඩාව. වම් පාලගෙන අඬන්න ගත්තා. මේ කරුණෙන් අඬන ඇඟිලි පියාණන්ගේ දෙකතෝ දෙන්නේ. ඒ මොහොතේදී පියාණන් රජුගේ දෙමකින් හඳුන් දැරුවා. දරුවෙනගේ පිටින් නැගිය. මේ දෙන්න දෙපැත්තෙන් වඩාගෙන සිරසන අලති වාදනීය කරමින් ඔබ දෙන්න නැවක් කරගෙන මම සසර සාරයෙන් එතන වෙලා ලෝක රාජු වෙනවා. ඒ වගේ දුරුවා උපකාරවල පිළිසෙයි මේ දානයට කැමතුණු ගැනීම දරුවෝ. යන්දාට ඔබගෙන නිදහස් වෙන්න යෙදුණා. කොතන මාගේ සංකාරම දසදාහාර දේව නිදහස් වෙන්න පුළුවන්. දියමිය වෙනින් සංකාරම නික්ෂෝසීපියක් කියලා. එතුණු සීලයක්, පස්වයන් සීලයක්, රතසීලයක්, දෙවන සීලයක්, රාජදාසීන් සීලයෙන් කියලා නිදහස් වෙන්න පුළුවන් කියලා ඉලක්කයක්. මේ දෙන්න අතරින් ඥාන කුමාරයා කියුවා. ධ්‍යානන් වහන්සේ අප දන් දීමේ ඔබ වහන්සේ ලෞකික භූමිතේ නම් අපි එක්වරට සීවර දහස් කරක් කරන කීකියානම් ගමන්සේ අප දෙන්න දන් කියලා ඔබ වහන්සේ ලෞකික භූමිතේ ඔබ වහන්සේගේ දුරු සත්‍යනි අපට නිදේ වාක්‍ය ගන්න ඉතින් ගෝසතුන් වහන්සේ ඒක දැක්කා දැන් ගරු දෙන්නා වඩාගෙන ඉන්නේ අර පීඩක බ්‍රාහ්මණයාගේ අත ගෝයාගේ අත ඒකෝද මේ හරියට පුලුවන් ප්‍රබලවාගේ මුරුදු මුල අද්දක කියලා තෙන්ගෙන් සංගඩේ මාර්ගනා කළා. මේ දෙකේ ප්‍රේමනාවට මේ සූත්‍රයේ දාන දෙන්නා මම අද පරිත්‍යා කරනවා මේ ගරු දෙන්නාට වඩා මත ලෝකුරා බුදුරා ප්‍රියයි මනාපයි මේ ගරු දෙන්නා ඇතුළු ලෝකවාසී අසංක ගණන් ජනතාව වර්ගයේ අමා නිවනට අවබෝධ කරගන්න පිහිටයෝ මේ ගරු දෙන්නා දන් දීමේ පිණින් මට ලෝතුරා බුදුපාමත් වේවා කියලා ගන්නවා මා පොළොව කම්පවන්න මේව මන්දිරාගේ දෙවුණා දෙවියෝ සාදුකාර දුන්නා මල් ගනි දැස්සා මේ ආචාර්ය තමයි මාත්‍රි දෙවියන්ට හැමුනේ දෙවියෝ ඉතින් මේ මාත්‍රි දෙවියන් නැති වෙලාවේ දරු දෙන්නා දන් දුන් අපෝ මේ යෝනික බ්‍රාහ්මණයා නරකට කතා කරන දරු දෙන්නා අත් දෙක එකට කියලා බැඳලා ඇදගෙන ගියේ. අනේ කලකින් කලකලා වෙනවා. මේ අතර ගලකින් ඉස්සල නැතුණා. දරු දෙන්න අතුමුදවාගෙන පියාණන් මහත්මයාට ඇවිල්ලා ජාතේ කුමාරයා කිව්වානේ පියාණන් මහත්මයා මේ තරම් යමෙකුට යතු දන් දුන්නේ. අපි අම්මාගෙන් කරනවත් වතුර අඬවා ගන්නද? අපි අම්මාට වැරද්දක් කියලා කියන්නේ. දෝෂ තුන් වාසයෙන් හොඳයි. අයවත් වෙන්නල වෙන්නේ. දෙවෙනි වතාවට යතුනා. යතුනට අයත් ඇවිල්ලා ඥානෙ දෙසුම්දා කියන්නේ කියන්නේ ඥානන් මාස බලන්න අපේ මේ අපේ ගණන මේ නිසා බලන්න අනේ අපි අම්මට දැන්ද කියන්නේ අපි අම්මගේ කනවත් හදවා ගන්න මේ වාගේ බොහොම කම්පන ඇති වදනේ ජීවන. ඒ ගාමයේ ගෝසතුන් වාසේ කාමරයකින් ඇල්ලුවා. හිත හදාගත්තේ නෑ. දින්නම් සුදින්නම් මං දන් දුන්න එක උතුම් ලෙස දන් දුන්නා. මා පොළොවට කම්පා වුණා. දැන් මට ආවේ නෑ මේ වස්තුවේ. ඒ වුණාසේ නැවතවරක් පළවගේ හිත පිළිතුරු කරගත්තා. තිජෝයක බ්‍රාහ්මණයා දරු දෙන්නා ගෙනියන අතරේ දේවතාව ආනන්දාවති කිය. හැන්දෑවෙනකොට ගහක් මේ දරු දෙන්න දැනලා මේ කුජලයා ගහව දෙන්නේ. නමුත් දේවතාව එන හැන්දෑවේ දරු දෙන්නා ගෙනලා සෝදකමින් නාවල දිව පොඩු අනුභව කරලා සකස් කෝලා කියලා උදේ පාන් වල ගඳ හැටියට තියෙන සලකලා අකුරු දාන වෙනවා. දැන් රාත් 15 කිලෝ. රාත් 15 ගන්න අතරතේ හරියට පාවසින්දා ගෙලින්නේ සඳමා රජුණ සිංහයන් කියනවා. බ්‍රාහ්මණයෙක් සතු මාර්ග දෙකක් සතු නෙළුම් මාර්ග දෙකක් ගෙනලා පිළිගන්නවා. මේකයි සීල. උදේ පාන් වල බ්‍රාහ්මණයන් ගෙන්නලා මේ සිංහ විමුක්තියෙන් ඉන්නකොට මෙන්න දේවාවිෂයකින් මේ මේ දරු දෙන්නත් එක්ක යරුනේ සංගම ආරාධ්‍ය වන්නේ මාර්ගා සම්මුතිය. පණේජාකාරිය රජුවන්නේ එන්නේ කිව්වා. එන්නේ කිව්වා මේ දරු දෙන්න ඈතින් හිටගෙන කිව්වා මුත්තමන් වහන්සේ අපි දෙන්න දැන් 16ක් ඇතුළු දන් දීලා තියෙනවා. අපට උපවාස ළඟ දෙන්න කැප නැහැ. ඉතින් මුත්තමන්ට අනුග්‍රහ කරනවා. සතුව සමීපයට එනවා දරු ඔබ දෙන්නා දන් දෙනකොට මෙහෙම කළා. එහෙම මෙන්න මෙච්චරයි මිලේ. ඒ වෙලාවේම අවස්ථාවක් සංකාරේ විකාශ කරන මේ ජීවිත නාමයන් දීලා ධර්මයෙන් විකාශ කරගත්ත ප්‍රාඥයාට මාර්ගාව දුන්නා. මේ ධර්මයෙන් සුන්දරකමින් නාවල අනුභව කරලා දෙපැත්තෙන් වඩාගෙන සියලු විස්තර කරනවා. එදලාගේ බෝසතුන් වහන්සේගේ විස්තරය මේ ධර්ම අධ්‍යාපනයෙන් තමයි. ඥානන් වහන්සේ, මුත්තමන් වහන්සේ මෞර්යයන් දරුවන් ගැන කැක්කුමක් කියන අපිට හිතලා තියෙනවා. නමුත් ඔබ අපේ නෑනක අක්කුවා අපේ පියාණන් වහන්සේලා අපේ නෑනන් වහන්සේලා අපේ පියාණන් වහන්සේ මේ වාගේ අඳුන් දිවිසමක් පෙරවාගෙන පැහැදෝරවල භාවනා කරමින් ඉන්නවා. දැන් කුසලලා මගේ නෑනන් වහන්සේ ත්‍යාගාවන් හේතුම ආසේලා ධර්මයේ ඇදලා බොහොම ක්ලාන්ත වෙලා පන මනාලික මල්වටක් වගේ ආපේ. අය මොහොතේ නැත්නම් කැක්කම දරු කැක්කම නැද්ද කියලා. හැම වෙලාවෙම හැම වෙලාවෙම කතා වහනකොට ඒ දෙමව්පියන්ගේ වැඩි තියන්නේ ඒක උන් දුකක් ඒ වගේම අපට එහෙම දුකක් තියෙනවා අපි අක්කාවට මෙහින් එක්කම කියලා හිතනවා ඒ වගේම දවස් හතක් ඇතුළත ධර්ම සංවිධානය කරලා මේ පිළිස 60000ක් ඇමති මණ්ඩලයක් එක්ක පිටත් ගියා ඒ අතරත් ලොකු කුමුණ දේවල් අර ජන්මුණ දාන සිද්ධ වෙලා තිබුණා ඒ කියන්නේ මාත්‍රිදීන් ගාලාන ආවේ අද පාන දෝෂවලින්ලා උදේ වාගේ ගමන් සයිමේ ආසනයේ හරියට පිළිමයක් වාගේ වැඩ ඉන්නවා. දෙතිනෙකින් නන්දා. එදා වෙනදාට වඩා ආශ්‍රම වෙන ශක්තිය වුණා. එන දැනකොට අපි යන්නේ කියලා දරු දෙන්න දුවගෙන යන එදා වෙනවා. ඒ වගේම මුළු ආශ්‍රමයම අඳුරට ලැබුණා. ඉතින් කතාවේ පූජා දේවා සංකප්ප කරලා ඇවිල්ලා මඩලම ස්වාමීන් වහන්සේ දරු දෙන්න කතාවේ මුංසගේ අධ්‍යාපන ප්‍රදානය. ඊළඟ ධ්‍යානවල කියුණා දේවීන් වහන්සේ. දැන් මොකක් මේ කරදෙන්නේ? අයි මෙතන ධ්‍යාන වෙන කරන්නේ කි. මේ මනරත්තරේ ඉන්න අසුද්ධ විද්‍යාදරය. ඒ අපිට ඉදිරියට මේ ආවේ. අයි මේ දේකේ දැන් වෙලා ආන්නේ. අනේ නෑ ස්වාමීනි මට මේ වාගේ කුතුම අසුභ ගමනක් අද සිද්ධ වෙන්නේ මෙන්න මෙන්න මෙන්න මට බාධා වුණේ. මට සමාව සේකුවා මම ඉතා පිළිසුදුව කටයුතු දකින උපමාවක් ස්වාමීනි මට සමාව සේකුවා මගේ ගරු දෙන්න කෝරි ස්වාමීනි දැන් කතානේ ඉතින් දැන් ඉතින් හැමෝටම සොයනවා අඬනවා බාහකයක් ගානේ පඳුරක් ගානේ සොයසුවේ අරගෙන අඬනවා බුදුහාමුදුරුවෝ රාජ්‍ය කිමුලාරයන්ගේ පහළ සුදුනක් කරන්නේ වනාන්තරයේ ශිෂ්‍යාදාගා ගලක්කාණේ උදෙමින් අදාන දෙවියන්ට කීකියා වරසතුන්ද කීකියා හදපානේ දුක් විඳගෙන උදේ පාන්දර ඇවිල්ලා පහවදා උදේ පාන්දර බෝසතුන් වහන්සේලඟ සිහිතන් නැතුව ගන්නවා බෝසතුන් වහන්සේ කල්පනා කළා මෙතන කලුරිය කළොත් පාඩු කීකාරද නගර කලුරිය කළොත් ආගේ ගෞරවයෙන් ආදාන කරනවා නේද ඉලහට හත් මාසයක් දැක්ක භ්‍රමචර්යාව අමතක කරලා මල් වඩන අපම මඩම අතට ගන්න වගේ දෙවියන් වහන්සේ පිළිවෙලගෙන තන මඩලා සත්‍යඥා කළා. එතුමේ සිහියාව. එතුමිය පාටල ගඳක ඇස්වා ස්වාමීන් වහන්සේ දරුණු කරපොතෝනි. දැන් ඉතින් හිතා ගන්න පුළුවන් වෙලා. ඒවා ගෝසතුන් වහන්සේ කිව්වා දෙවියන් වහන්සේ සතු වෙන්නේ. ඊයේ පාන්දර මේ මාගේ කොහොම වයස්ගතේ දොරකඩියෙන් රාක්ෂණියක් කව දරු දෙන්නයි ලැබෙන්නේ. මං ලෝකුරා බුදුරා කතා නම් දුන්නා. ඒ වෙලාවට පොළොව කම්පා වුණා. දේවතාවෝ සාදුකාර දුන්නා. වන්මන් දැස්සා. ඒ වගේම මේ මන්දිරයේ පඩවක පවා යවුලන බවකට යනවා. ඔබට අයන් යටි නේද? එනිසා මේ මා කරගත් මහා කියන අනුමෝදන් වේවා කියලා පිළිගන්නවා. එවන් ආමේදී දෙවියන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ මේ මොහොතේ මිනිසයන්ට උලක් නැවතක් දෙන්න තරම් වර්ධයක් දෙන්න තරම් මසුමණේ යවසේ ගත්ත මිනිසෝ තමයි යෝහින් එවැනි ලෝක ධාතුවක එනි සත්‍ය ලෝකයක නියතනම් ප්‍රේමනාප දරු දෙන්නා දන්නේ පරමත උවහන්සේ පංචාරසේ දීවිය නිසා උවහන්සේගේ පාන්තෙන් බුදුබව ලැබුණා ස්වාමීනි වහන්සේ ලෝකවා බුදු වෙනසේකවා මට මේ බුදු සසුනේ නිවන් සුව ලබන්නේ හේතු හේවන්තම් බුදුන් ඒක තමයි පුදුම දෙයක් කියනවා ඒ තමයි මේක දෙවියන් කියන දෙවොල්ලව සදෙවොල්ලව දෙවියන් සත්‍යව රජකුමාර ස්ථානකින් ආවා බ්‍රාහ්මණ දේශයේ ඇවිල්ලා කියන්නේ කියලා දෙවියන් වහන්සේ මම දුර ගහන්නේ කෙනෙක් මම මේ දෙවියන් ආවර්තය කරගන්න කිසිවෙක් නෑ මට මේ දෙවියන් ආශා දන් දෙන්න බෑ කියලා දෝසුතුන් වහන්සේ ජයගෙන් වහන්සේ දෙවා ගැහුවා. ඉතින් මේ කිමගේ ස්වාමීනි මගේ දෙමාපියන් විසින් ඔබ වහන්සේට යන්න ආසට පැවරුවා. ඔබ වහන්සේට වස්තුවා. ඔබ වහන්සේ කැමැත්තක් දෙවුවා. එබැවින් මේ දෝසුතුන් වහන්සේ මේ ජීවිතයම ආරම්භන ප්‍රියමනාප සියවාගේ ගුණ සමන්විත මාතේ දේවියගේ අතාරගෙන මේ බ්‍රාහ්මණ මේසින්ගේ ශාක්‍ර බ්‍රාහ්මයාගේ අතේ තියෙන තෙන්ගියම සංවැදමින් ආරම්භනා කළා. ජීවිතය හා සමාන ප්‍රියමනාප සීලාදු ගුණයෙන් පිළිකුල් ඒකාන්ත පටිවිදා ගුණය රකින්න මේ උත්තමාවල මම අද ගන්නවා. මේ දානේ මට අනාගතයේ ලෝතුර බුදුබා පිළිසමේ මේ වාක්‍ය සංවැදමින් ගන්නවා. මා පොළොවට සම්පාවුණා දරු දෙන්න දුන්න දාසේ වගේම සිද්ධ වුණා. ඊවලු මේ වස්තුව පිළිගත්ත මේ බ්‍රාහ්මණ වේසින්නිකේ සත්‍යව රජතුමා සියවැසියෙන් අහසට පෑමෙන්නා. පෑමෙන්ලා කිව්වා දේවයන් වහන්සේ මම දෙදෙව්ලොවට අධිපති ශක්තිය වුණා. උන්වහන්සේගේ දානකාරණිකා මුදුපන්වන්ටයි මම ආවේ. දැන් උන්වහන්සේගේ දානකාරණිකා පරිපූර්ණයි. ස්වාමීන් ඒ දෙවියන් වහන්සේ උන්වහන්සේට මුසුදුපි. උන්වහන්සේට මම ආපසු පහරනවා නිමිතියට ආදන් දෙන්න අවශ්‍ය නැහැ ස්වාමීනි. උන්වහන්සේ කැමති වරමක් දෙන්න ගොස්තුන් වහන්සේ කියවලු හොඳයි මට එහෙනම් මගේ පියාණන් වහන්සේ සතු රාගය කියන්නේ ලැබෙවා මට දීර්ඝාස දන්දෝ ලැබෙවා ඒ වගේම මට බන්ධන මොක්ක කියන්නේ මේ බන්ධනගත සතු මිනිස්යාන් පවා නිදහස් කරන්න බලය ලැබෙවා සෑම උදෑසනක සිල්ලුතුන් මට දඩුවන් ලැබෙවා සිල්ලුතුන් දණ්ඩයෙන් මට දිවියේ ආහාර පාන දක්නවා ලැබෙවා දන් දෙනකොට දාන වස්තු අරසන්න වේවා දන් දීමෙන් පසුබිමින් ලක්ම වේවා. දන් දීමෙන් වඩ වඩා මානසික පාදේවා. මතවන්නා ලෝකේ සුගති ලෝකේ උපදිනා සිං අනුතුරු මත ලෝකුණා බුදුබව ගන්න අවස්ථාව ලැබෙනවා. චක්කවර්තුමා කියන්නේ කියා ගමුන්නාසේ ප්‍රාර්ථනා සියල්ලම එසේ සිද්ධ වෙනවා කියලා ආශිර්වාද කරලා සමගින් දෙවුනෝ කියනවා. මේ සිද්ධ වුණේ දරු දෙන්න ගාන දුන්නාට පහුවටා. එයින් දාහතරක් ගිය කෙනෙක් තමන් දැන් මේ දරු දෙන්න අර ගැලියු දෙනවා කියන්නේ කොහොමද? ඒ මාන්‍යාගේ තැන මේ මෞර්යයන් ඇතුළු 60000ක් ඇමති මණ්ඩලයක් විශාල දේශක් මේ වාර්පකලියට ආවා. ඒක මාසේ පහමාරක් පිරුණා. වාර්පකලියට එන අතරේ ගෝඨතුන් වහන්සේ වැඩි වෙන කුටිය ළඟට කුසකී දේවින් වහන්සේ දරු දෙන්න ඉදිරියට ආවා. ඉදිරියට එන වෙලාවේ දරු දෙන්න දුරගෙන ගිහින් අම්මාව බදාගත්තා. අම්මට දරු දෙන්නට දරා ගන්න බැරුව සිහින කුලයක් ගැටුණා. ඒ අතර මේ ආරක්ෂාවේ දුක සියලුම දෙනා සිහින කියලා ගැටුණා. ගෝතපුන් වහන්සේ වමනයි සිංහාමය මුලිකි. ඒ වෙලාවේ ගෝතපුන් වහන්සේ ශක්තියක් දෙනවා කරා. මේ ශක්තියක් න්යායයෙන් දෙවියෝ රක්ෂාක් දැක්කේ. ඒ මොහොතේදී සිල්ුණාට සිංහාමය නැති වෙන අවුරුණ නැගී. මේක තමයි ඥාතින දෙන ඥාතින දෙන ලද සාමාජික ධර්මය. මේක පුදුම ආශ්චර්ය සිද්ධියක් දැන් ඔය වෙනකොට ජීවිතයේ තුලදී හත් වාරයක් මහා පොළොව සංපාදයක් තිබුණා. පළමුවෙන් වාසාවේදී ආධ්‍යාත්මික ඥානය. දෙවැනි අරියතා ඥානය. තුන්වැනි සත්‍ය සතිගම ඥානය. හතරවැනි රාජ්‍ය පරිත්‍යාගය. ඊළඟට පස්වෙනි ධර්මයෙන් ඥානය. හයවෙනි මාර්ගයේ ඥානය. හත්වෙනි මේ ඥාතියෙන්ද සිව් සංගීතය. ජීවිතේ අවස්ථා හතේදීම අපලෝ සංකාරෝ පස්සේ නගර සූතින් ආරාධනා කළා බාරගත්තේ සිය රජුගෙන් ආරාධනා කළා බාරගත්තා නමේදී නගරයේ නිස්කරය නාසේ මියක්කා හත්නාමාසය කෞද්දන් බිනු ආත්මේ වාටක් තෙමඩක් ප්‍රදර්ශනා කළා මට මේ මාසය පුරා මගේ නිප්පම පාරමිතා පුරා ගන්න පිළිතුරු ආත්ම පදේ තුමගේ ගෞරවාචාර නමස්කාරය වේවා කියලා ඊළඟට අපේ ස්නානය කළේ අර තාපස පිළිකර වෙනුවට රාගිකයන් කලින් දලාගෙන උණු දලාගෙන අර අටාපිට ඉන්න ඒ අටානාත ලැබිලා තිබුණ දෙවියන් දෙපින්දිදී දෝසතුන් දෙපින්දිදී මාසයක් ඇතුළත වර්ගයෙන් සියමකට කැමිලා තමයි දවසේදී යතුවාදන්නකින් මම ක්‍රමික බව දැනගෙන බොහෝ දිනක් දාන ඉල්ලගෙන මම මොනවද දන් දෙන්නේ කියලා හිතුවා එදා දවසේදී රංගුවන් ගලවලා ගලක් වහන කටියක් වහන කඩවතක් තරම් රණුවන් ගොඩ වුණා. ඒවා රැස්කරලා ජනයාගේ ඒ ඒ යම්වල තියෙන ඒවා යාත්‍රාම ගන්න කියලා කාර්ය කීයේ ඉදමේ යර්ණ සියල්ලම රජමානගාට ඉස්හාසු කළ දිනේ දාන කාර්යිකා දිනුවක් මෞඛ්‍යයෙන් ලෝකයන් කළා ආරම දෙලවලේ සතුරුවෙන් තුසිත දිනි ලෝක දුක්ඛ කිඳවුවා. එනිදී මනුෂ්‍ය වර්ෂා ප්‍රමාණය 57 කෝටි 60 ලක්ෂයක් කාලු ආයු වලදෙනින් ඉන්න කාලයේදී දසදහසක් කරන ජීවම දැස්වල බෝසතුන් වහන්සේට මනෝ පහලින් ආරාධනා කළා. පස්මා බැලුම් බලලා අනුපා සම්පූර්ණ වී ඇති දැරීම මනෝ පහලින් උන්වහන්සේ අනුකරණය කළා. අන්තිමේදී සුද්ධෝදන මහා මායා මාත්‍යංග පුත්‍ර උපන්න දසදහසක් ලෝකදාතු කම්පා කරමින් මනෝ බාලවන විසිනමින් අවුරුද්දේදී පැවිදි වුණා තිස්පත්නි වසරේදී ලෝකුරා දුුණා උතුමින් අවුරුද්දක් ගියකම තමයි මේ දේශනේ පවත්වන්න පරිදෙන්නේ ඒ දවසේදී සරුවත්යන් වහන්සේ දේශෝ දහමින් ඕල් ලක්ෂ දෙන අරහත්ත්වයට වුණා අසංකේයයක් ලෙස සෝවාන් සකදාගාමී අනාගාමී මාර්ගපමින් වන් යවුවා ඒ වාසියෙන් දෙතුන් දේශනා පිළිම ගාථා දෙකක්ම පිළි කියුණා. නේතස්සාවෝ බුත්වා මද්දී දේවින දෙස්සියා සබ්බන්විතං තියං මයිහං තස්මා පියේවදාසං මගේ දරුදෙන්න මට අක්කුල නිසා දන් දුන්නා නෙමෙයි. මගේ දෙවියන් මට සතුන් නිසා දන් දුන්නා නෙමෙයි. ලෝකුරා බුදු බාප මට ප්‍රියමනාපයි එසා මේ ගෞරවයෙන් වන්දනා කරනවා ජානින් අන්වා විනන්දිකං මද්දී දෙහිමින් කතින්දකං කඩමානෝ මෙකින් තේසින් බෝධියාවේව පාරිණා ජානින් කුමාරය එතනදුනා දිරිනිය එවාගෙන මද්දී දෙවියෙක් දෙමු වෙලාවේ මගේ සිතේ කිසිම පසුබට වීමක් පසුතැවීමක් ඇතුමුනි ඒ ප්‍රිය වස්තුන් වඩා මට ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ ප්‍රිය මනාපයි අචේතනාරං පඨමි අවිඤ්ඤාය සුඛං දුක්ඛං සාපිකාන බරමයං සක්කප්පතුං තොකං යෝපාති ඉතක් පිටක් ඇතිනේ මහ පොළව මගේ දානකාරයෙන් තර බලයෙන් හත් වාගයක් සම්පූර්ණා කියලා උන්වහන්සේ දේශනා කළා මේ විදිහට තමයි ගෝසතාණන් වහන්සේ දාන පාරමිතා පුරාගෙන ආවේ. ඒ කියන්නේ දාන පාරමිතාව දාන උපපාරමිතා දාන පරමත්ත පාරමිතා සියල්ලම සම්පූර්ණ කර ජීවිතය. පංචමහා පරිත්‍යාගයේදී ඒ ජීවිතයේ සිද්ධ කළා. නියමස් පාරාසංක කල්පලක්ෂයක් මුනුමි බෝධි සම්භාර පුරාගත මහා බෝසතාණන් වහන්සේ ලෝතුරා බුදුබවට පත් වුණා. එදා මාතේ දෙකොළේ අර සුද්ධෝදන මහා මායා මාත්‍යන් දෙකොළ බවට පත් වුණා. එදා ඒ මාර්ගයේදී අද යසෝදරා දේවීන් වහන්සේගේ පසුකාලයක බද්ධා අක්ෂායනානමින් පරිණෝ දසදහසක් ක්‍රීසේ කොටවිදෝ අනුරක්තියට පත් වුණා. එදා මේ ජාගේ කුමාරයන් වහන්සේ අද ශ්‍රාවකබද්දෝ කුමාරයන් වහන්සේගේ පරිදේ ශික්ෂාකාමීන් අග්‍රව අමා මහ නිවන් සුවලකවා. එදා කිස්නකිනා දියමියේ අද ඉන්දියානු නියමයේ අගතන් පත්ව උත්තර වන්දාරහත් මෙහෙමින් මහත්මයේ පරිහත්යෙන් මමම අනුස්සෝ ලැබුවා. එදා මේ යෝගකනම් රාහුල කුමාරද දෙව්දත් පරිමාට පත්වලා අවුරුදු 36ක් මාර්ගම් පුරා පසුව සංගදේක කර්මයෙන් අපාගත වුණා. එදා ඒ කුමාරගේ ගිරිනවන අමිත්‍ය සාපන චින්තුමාන කාලය පනකකින් අපාගත ගියා. එවාගේම අනිකුත් දෝෂකුන් වාසිකයට දාසයක් නැති නිසා තමන් වහන්සේගේ පින්කම් වල සහභාගී වූ කිසියම් පිළිස ගුරු පිළිසවට පත්වී අමාම අනිවන් සුව අවබෝධ කළා. මේ දේශනාව තුළින් අපට පැහැදිලි වෙනවා දෝෂකයන් වහන්සේ අති දීර්ඝ කාලයක් ඒ පාරණ මාර්ගය ගමන් කළේ. මොකක්ද මේ ඒ පාරණ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. දාන පාරමිතාවන්ද සීල පාරමිතාවේ සුසු පාරමිතාවන්ද උන්ද උනාසේ සම්පූර්ණ කරගෙන ආවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කර ගැනීමෙන් තමන් වාසේ භවෙන් භවයට උසස්තරකපත් වුණා. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ත්‍ෘතයෙන්, ත්‍යාගයෙන්, ඥානයෙන් හැම දෙයකින් උසස් වුණා. සතිපට්ඨාන සතරෙන්, සම්‍යක් ප්‍රදාන හතරෙන්, ඉරිසිපාද හතරෙන් ඉන්ද්‍රිය ධර්ම පහෙන්, බල ධර්ම පහෙන්, බොජ්ජංග හතෙන්, මග්ගංග හතෙන් ගැඹුරින් ආවා. එසේ ගැඹුරින් හැදෙලා තමයි පෙරතුන් වර්ධනයේදී සත්වරක් මහ පොළොව සංපා කරමින් බෝධි සම්භාවයෙන් දුම්පත් කරගන්න සමාරුණි. අන්තිමයේදී ඒ පරිපූර්ණ වූ බෝධි සම්භාවය තුළ පස්තිනවමේ පහළදලා මේ සානුසාරය ලෝකයන්ට කියන්නේ සූවිසි අසංකේයය නව කෝටි කටලක්ෂයක් දෙනාට අමා මහ නිවන් මාර්ගෝ කරන් සමර්ථ වුණා. අනාගතයේ බලා සුදු දුරක් හේගෙන දාස්වාසයෙන් ලැබුණු දානින් තවත් අසංකේය අපෝමිය වේදා යවුදු 5000 ඇතුළත අමා මහ නිවනට පත් වීම පරිණිමා. අදත් මේ බුදු සසුන දැකගෙන පරිණිමා. අදත් මේ බුදු සසුනේ තමයි අපි මේ බෝධි සම්භාර කරන්නේ. දැන් මේ මහා පින්කමක් සිද්ධ කරනවා මේ පින්කම තුළින් මේ හැදලා සිද්ධ කරගෙන කියන්නේ සතර මඟපල නිවන් ගැන දැන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිටේ දිනු කර ගැනීමයි බෝධිපාක් ධර්ම සිටේ දිනු කර ගැනීමයි විශේෂයෙන්ම අද දිනදාසල කරන පින්කම් වලට වඩා විශේෂ පින්කමක් සිද්ධ වුණා ප්‍රථමනකින් මේ රැප්පත් කරගත් කුසල සම්භාර ධර්මයේ සම්මා සම්බුද්ධ ශාසනය නිසා යදාතමේ නිවන් මඟ යන්නේ එනිසා අනාගතයේදී කාදු 5000ක් වෙනා තුරුම ශ්‍රී ලංකාවේ සම්මා සම්බුද්ධ ශාසනය මොනසේ නොපිළි අඳුරු නොවේ අකුරුදාන් නොවේ මොනම අන්‍යාගම් බලවේගයකින්වත් යට නොවේ ගමන කාලේ සඳහින් වරණමින් දිබුලමින් දබලමින් අපරාධික විරාධිකව නිර්මල භවතේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. එවැගේම ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් සමථ ප්‍රඥා භාවනා වඩමින් ධර්මඥාන භාවනා ඥාන දිනු කරමින් ඥාන දේඥා මාර්ගඵල උපදවමින් සදාම් ආලෝකයේ තුන් ලෝක බෙදාගෙන මිස අපරක් කරගන්න කුසලයේද සංඝ රත්නයේ ආශිර්වාදයක් වේවා කියලා මෛත්‍රී කරමු. ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් මෙතින් අනුමෝදන් වේවා දිව්‍යමය ආයුර්ණ සපබල ආශිර්වාදයෙන් වැඩෙත්වා නව රාජ්‍ය සම්බුද්ධ සසුනට පූජාපේ ලංකාදීප ධර්මයේ තලෙහි අන්‍යාගම් බලවේග නිසදුතු බලවේග ධර්ම බලවේග ශ්‍රී ලංකාවේ ඉවත් කරවා දමා ශ්‍රී ලංකාව ගෞතම සම්බුද්ධ ශාසනයේ පිටේ බෞද්ධ ජනතාවට මහා සගරුවනට ශේම භූමියක් ධර්මාදීපයක් ධර්ම රාජ්‍යයක් ජය භූමියක් විජය භූමියක් සුද්ධ භූමියක් විසුද්ධ භූමියක් සවිසුද්ධ භූමියක් භවතත් පුණ්‍ය භූමියක් පාරමිතා භූමියක් ධර්ම භූමියක් අභේ භූමියක් වාටත් සමුගමි ආරක්ෂා සංවිධාන සංසාදෙත්වා ඥාතමින් ඉදිරියට සුලිසුණන් හැමීම මුදුකට යවීම ධර්මතුල ගැනීම වෙනත් දීප්තිම දෙයක් සිදු නොවේ ශ්‍රී ලංකාව බුද්ධ භූමියක් වශයෙන් නිර්මලව ආරක්ෂා කෙරෙත්වා දෙවිදේවතා මනුල්ලකත් හතු බෝධිවලින් ශාන්ත නිවන් සුවක් වේවා කියලා මෛත්‍රියෙන් පිළිපදිනවා. හිතවත් නැදවත් අහිතවත් සෑම සත්නට අවක ගන්නවර ලංකාව ධම්මදිව මේ සත්වල සියලු සත්වල දස දේශා වාසයේ සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සෝපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මාර්ග ගමන් කෙරෙත්වා ආනුසත්‍ය ආબෝධයෙන් සාන්තේ නිවන් සුව ලබත්වා කියලා මෛත්‍රියෙන් පින් පන්දුනා